ගන්න ස්වාමීන් වහන්සේ මගේ ඉන්න පොලිසියේම ආත්මේව මේවත් කරගන්න බැහැ. අනාගතේ තමයි පණින්නේ. කොහොමද පිටිවි මානව ඒව. හිත මේ මොහොතේ කලබී නැතිවලට නැතුවා. හිතේ දිගටම කතා කරනවා. හිත අර දීර්ඝවත් ඥානයක් දැක්කම හිත මේ දැනුවා. ඊපස් හිත නිදට නැතිනවා. ස්වාමීන් වහන්සේගේ සීලය තමයි සිවුර කියලා. ඉතින් මේ අසුබ කරලා මට වග වෙන්න බෑ තත්ත්වෙම ගහරවන්න කියලා ඒක කොහොමඩක්වත් කරන්න බෑ බබාව වංග ලබාව වංග ඉතින් බබා හම්බ වෙන්නේ ඒක එයාගේ ඇති නමුත් අපිට මේ තත්ත්වෙ ප්‍රයෝජන ගන්න පුළුවන් මේකේ කියනවා ඉදිරියට හිත පණින එක ඒක කියන තියෙන්නේ වීර්යයේ කුලප්පවදී ආනාපාන හිත ඉන්නකොට නිින්දට යනවා ඒ වීර්යය හොඳටම අඩු ගතිය මේ දෙකම තියෙන බොහොම හොඳයි ඒ වගේම Taman දන්නවා නම් අනාගතයට යන කියලා අනාගතයට යෑම વિશે හිත පිටවන්න ඉවරයි ඒක. අනාගතයට යන්නදල මම දැන් ඉන්නේ අනාගතය කියලා දැනගත්ත ඒ ශක්තිය. උඩ විරුද්ධ වෙන්න ගත්තම ප්‍රශ්නේ තියෙනවා. අනාගතය කියලා සැලසුම් හදනවා, ගෙවල් හදනවා, දොරවල් හදනවා. හොඳයි ඒක උඩ දැනගන්න ඔබ ඉන්නේ අනාගතේ. හැබැයි මම දන්නවා. මේ ආනාපාන නෙවෙයි ඉන්නේ, නිින්ද නෙවෙයි ඉන්නේ. අනාගතේ ඉතින් මේක බොහොමයි. ඒකෙදී ප්‍රශ්න සීල කැඩෙන්නේ අනාගතේ හිත කියලා. ඒ නිසා දන්නවනම් අනාගතේ තියෙන කියලා අනාගතේට පටන් ගන්නකොට කියන්නේ මම පාපට්ටක් කියලා දිනුවා අනාගතේට යන්න ඒකේ ඵලය. මම බලාගෙන ඉන්නවා. ඉතින් හරිනම් අනාගතේට යෑම හරිනම් ඒක අරමුණු කරලා කරන්ද බොහෝම ඉක්මනට තමන්ටගේ වාසිය ගන්න පුළුවන්. මේ හොයාගත්ත තොරතුරු වලින් මේ අනාගතේ හිතනවා කියන එක කනගාටු වුණා. ඒකට යන එක වළක්වන්න ගියොත් අනවශ්‍ය ප්‍රශ්න නිකන් තුනක් ඉහළට හරවන්න හදනවා. ඒක හොඳට ලෑස්තිලා යන්න නැගිට දැන් හිතේ කමන්නේ නැහැ. ඒක අකුසලයක් නෑ මොකද මම දන්නවනේ. පුළුවන් වෙලාවට මම ආනපාන කියනවා. බැන්න අනාගතයට කලච්චායි. අනාගතේ කියනවා අනාගතේ යන බව දන්නවා. නැත්නම් අභිරමණය කරන්න එපා. අනාගත ව්‍යංජනන ව්‍යංජන දිගේ සැලසුම් හදන්න යන්න එපා. අනාගතේ යාගීල සැලසුම් හදපු දාවයි. තමයි බලන්න ඉන්න බෑන සම්පූර්ණ වාසිය සම්පූර්ණ පාඩේ තමන් අතර ගන්න පුළුවන්. ඒ නිසා මේක කිසිම දකින්න අඩුපාඩුවක් වෙන කෙනෙකුට හොයලා දෙන්න බැරි විශාල තොරතුරු ටිකක් හම්බෙලා තියෙනවා. භාවනාවේදී ඒක නිසි විදිහට පාවිච්චි කරන්ද වෙන කෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන් තරම් දැනුමක් ලබන්න පුළුවන් ඔය තොරතුරු ටික. ඒ නිසා අනාගතේ ගියා කියලා සැල බය වෙන්නේ නැතුව ඒකට සතිය පිටවන්න පුළු පුළුවන් වෙලාවට ආනාපාන පිටන්න මට එකක් කියන්න පුළුවන් යටිපහුව කරලා තියෙනවා. ආනාපානයේ විනාඩි 10ක් ඉන්නකොට ආනාපානෙ තුනී වීම අහු වෙලා නැහැ. තුනී වෙනකොට ඔය අනේක නිින්දක් නෙවෙයි සමාධියක් වෙන්නේ. නමුත් අනාගතයට අනේක වගේම මේ සමාධියට ප්‍රතික්‍රියා කරලා ඔය දෙකම එළි වෙයි අනාගත කියලා කමක් නැහැ කියලා යන්නේ. නිදුයි කියලා කමක් නැහැ කියලා යන්නේ. එතකොට මේක ලස්සනද උඩලෝසු බට්ට පැද්දෙන්න වගේ සමතුලිත භාවයේ තේරෙයි. තමන්ට ආනපාන වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ක්‍රමෙන්න ජීවුන තේරෙන්න පටන් ගන්නවා. එකම දෙයයි මේ පේන දෙයට ප්‍රතික්‍රියා කරන්න එපා කියන එක විතරක් කියනවා.